බුද්ධික ප්‍රනාන්දු මහත්මයා අවස්ථරයි ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයක් අහලා තියෙනවා YouTube එකේ දන් දීමේදී ඉගෙන පුද්ගලයන්ට දන් දීමෙන් වැඩක් නැහැ. ඒ අයට නර ඒ අය නරක දෙයට ඒ යොදාගෙන යොදා ගන්නේ කියලා කියනවා. ඒ වගේම අන් අයට දන් දීම දීපු දාණය නරක නරකක් දෙයකට යොදා ගන්න අයට දන් දීම සුදුසුද? සමාවෙන්න මේක Zoom එකේ අහලා තියෙනවා. එතකොට දැන් අපට යම් කිසි කෙනෙකුට යමක් දුන්නහම ඒක අනර්ථය පිණිස අයහපත පිණිස යොදවා ගන්නවා කියලා අපට පැහැදිලිව දැනෙනවා නම් ඒ බඳු අවස්ථාවක අපට වැඩ දෙකක් කරන්න පුළුවන්. අපට ප්‍රඥාව තියෙනවා නම් ඒ මනුස්සයා ඇත්තටම අසරණෙක් නම් ඒ අසරණයාට අනර්ථයට යොමු නොවන හැටියට උපකාරයක් කරන්න පුළුවන්. ඒක ක්‍රමය. අනිත් ක්‍රමේ තමයි ඉතින් එච්චර දුර අපිට හොයන්න බැරි නම් ඒ දෙන දේ නොදී අතහරින්නට පුළුවන්. ඉතින් ওই දෙකට තමයි අපිට යන්න තියෙන්නේ. ඉතින් නොදී අතහැරීම පහසුවෙන් ගත හැකි පියවර. අපි වඩාත් ඥාන සම්ප්‍රයුක්තන අපිට කැප වෙන්න පුළුවන් නම් අපිට ඊට එහා දෙයක් කරන්න පුළුවන් මම උදාහරණයක් හැටියට කිව්වා පෙර දිනක එක මිනිස්සෙක් ඔව් ඇත්තටම අසරණයි රෝගී එතකොට බෙහෙත් තුඩුවක් අරගෙන ආව හම්දුන්නේ මෙන්න මේ බෙහෙත් ටික මට ගන්න ඕනේ. ඉතින් මම දන්නවා ඔහු මත්පැනට ඇබ්බැහි වෙච්ච කෙනෙක්. එතකොට බෙහෙත් තුඩුව හරි. ඔහුට අසනීපක් තියෙනවා බෙහෙත් ටිකක් ඕන ඇති. හැබැයි මුදල් දුන්නොත් ෆාමසියට නෙමෙයි යන්නේ තැබෑරුමට. ඒකත් හොඳටම පැහැදිලි. ඉතින් ඒ නිසා නොදී ඉන්න පුළුවන්. හැබැයි දැන් මේ මනුස්සයාගේ අසරණකමට නෙමෙයි ඉල්ලන්නේ. ඒ නිසා මම ඔහුට මගේ නමයි ටෙලිෆෝන් නම්බරේ ලියලා දුන්නා. මේක අරගෙන හන්දිය ෆාමසියට යන්න ගිහිල්ලා මේ බෙහෙත් ටික ගන්න. අරගෙන ඒ ෆාමසියේ ඉන්න මහත්තයාට හරි නෝනාට හරි මේ තුණ්ඩුව දෙන්න මට කෝල් එකක් දෙන්න කියලා. එතකොට යන වියදම මම එයාට දෙන්නම්. ඉතින් ඔහු බෙහෙත් ටික අරන් තියුණා ෆාමසියට මුදල් ටික ගෙවුවා. දැන් එහෙම කරනකොට ඉතින් අපිට හැමෝම ගැන ඔහොම කරන්න කාලය, ශ්‍රමය එහෙම වැය කරන්න පහසු නැහැ. ඉතින් අපිට හැබෑවටම අනිත් කෙනාට පිහිටක් වෙන්න ඕන යහපතක් කරන්න ඕන කියන අදහස තියෙනවනම් අනිත් කෙනා වරදට පෙළඹෙන්නේ නැතිව යම් සහනයක් සලස්සන්න යම් උත්සාහයක් ගන්න පුළුවන්. ඉතින් එහෙම බැරි තැන්වලදී අනර්ථයට අනුබල දෙන්නේ නැතිව අපි නිහඬ වෙනව ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. ඉතින් එතනත් අපේ ශක්ති ප්‍රමාණය මත තමයි අපි ගත යුතු තීරණය කුමක්ද කියලා අපිට තීරණය කරන්න වෙන්නේ.